සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 සම්මා සම්බුද්දස්ස මරණ සති බික්කවේ භාවේත මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්ඵලාහෝති මහානිසංසා අමතෝගදා අමත පරියෝසානාති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්නතුනි දක්ෂේකට පින්නතුනේ මොනතරම් කුසල් උපදවාලිය හැකිද මොනතරම් උපන් කුසල් බහුල කළ හැකිද හැබැයි ඒ කළ හැක්කේ කුසලයේහි දක්ෂේකටමයි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා පින් කරන්න කුසල් කරන්න අතට මිටට මුදලක් ලැබෙනකම් ඇතැම්මයි කියනවා මට මෙන්න මෙච්චර කාලෙකින් තව සල්ලි ටිකක් ලැබෙන්න තියෙනවා ඒක ලැබුණම නම් පින්කමක් කරනවාමයි කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා පින් කරන්න සල්ලි තියෙන්නම ඕන කියලා. පින්වතුනේ අපි සල්ලි ලැබෙනකන් පින්කම් කරන්න බලාගෙන ඉන්න එක කොතෙක් දුරට සාධාරණද? ඒ සල්ලි ඉස්සර වුණොත් හොඳයි. ඊට කලින් වෙන දෙයක් ඉස්සර වුණොත් එහෙම වෙන දෙයක් කියන්නේ මරණය ඉස්සර වුණොත් එතකොට අපි මොකද කරන්නේ ඒ නිසා මතක තියාගන්න අපිට පින් කරන්න කුසල් කරන්න පින්නතුනේ තව කල් දාන්න බෑ ඔබට මට මේ ලැබිලා තියෙන්නේ හොඳට වටහා ගන්න පින්වත්නි අකුණු සැරයක් වදිනවා වගේ ස්වල්ප මාත්‍ර වේලාවක් අකුණු සැරයක් වදිනවා වගේ කියන්නේ දැන් බලන්න මහා ඝන අන්ධකාරයක් පවතින වේලාවක පින්නතුනේ එක පහරක් පින්නතුනේ විදුලි සැරයක් වැදුනොත් එහෙම ඒ විදුලි සැරේ ආලෝකය මොනතරම් වේලාවක්ද මේ ලෝකේ පවතින්නේ සමහර විටකදී පින්නතුනේ අපේ දිනෙත ඇරලා ඇසිපිය හෙලලා බලන ටිකට ඒ ආලෝකය නැති වෙලා යනවද නැද්ද ආලෝකය නැති වෙලා යනවා ඒ ආලෝකයෙන් යමක් බලා ගන්න පුළුවන් අපිට හැබැයි බලා ගන්න නම් ඒ නිමේෂය ඒ විදුලි සැරය වදිනකන් අපි සිහියෙන් මග බලන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒ විදුලි සැරේ වැදුණු ගමන් විදුලි සැරේට වඩා අපි වේගවත් වෙන්නත් ඕනද නැද්ද? අපේ දිනට වේගවත් වෙන්නත් ඕනේ. නැතිනම් පින්නතුනේ බලාගෙන ඉඳලා ඉඳලා හරියටම විදුලි සැරේ වදින වෙලාවේ අපි අහක බලලා හිටියොත් බොහෝ විට වෙන්නේ එහෙමනේ. එහෙනම් මතක තියාගන්න මේ විදුලි සැරේ ආලෝකය ලැබෙනකන් අපි ඒ වෙනුවෙන්ම බලාගෙන ඉන්නත් ඕනේ. ඒ විදුලි සැරේ වේගයට වඩා අපේ දෙනිතේ වේගය වැඩි වෙන්නත් ඕනේ විදුලි සැරයෙන් යමක් බලා ගන්නට නම් නමුත් ඒ වෙලාවේ යමක් බලාගත්තේ නැත්නම් ඊට පස්සේ දීර්ඝ වේලාවක් ආපහු මොකක්ද වෙන්නේ ඝන අන්ධකාරයක්මයිනේ ඊට පස්සේ ආයි දිගු වේලාවක් අන්ධකාරයක් අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සසරේ බුදවරු නැති කාලය හරියට පින්නතුනේ ඝන අන්ධකාරයක් වගේ. මේ මුළු ලෝකෙම අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැහිලායි තියෙන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් වැහිච්ච කාලෙක අපි මනුෂ්‍ය භවයේ ලැබුවත් පින්නතුනේ දකින්න ධර්මයක් නැහැ අවිද්‍යාව දුරු කරගන්න අවකාශයක් නැහැ. එහෙනම් බුද්ධෝත්පාදයක අවිද්‍යාව දුරු කරගෙන තථාගතයන් වහන්සේ නැමැති සූර්යා ලෝක ධාතුවේ පහළ වෙච්ච වෙලාවේ මේ ධර්මයේ දකින්න පුළුවන් මනුෂ්‍ය භවයක් ලබාගෙන ධර්මය දියුණු කරන්න පුළුවන් වපසරියකුත් හැදෙනවා කියලා කියන්නේ මතක තියාගන්න මේ සසරේ අපිට අකුණු සැරයක් වැදුනා වගේ කෙටි වෙලාවයි මේක පවතින්නේ. අන්න ඒ කෙටි වෙලාව අපිට කෙටි කියලා තේරෙන්නේ නැත්තේ අපි අවුරුදු 80ක් 90ක් විතර අල්ලගෙන ඉන්න හින්දා. හැබැයි මතක තියාගන්න මෙතන ඉන්න ඔබටවත් මටවත් අවුරුදු 80ක් තියෙයි කියලා කොතනකවත් ව්‍යවස්ථාවක් නැහැ. එතකොට පින්වත් මේ නිමේෂයේ ගෙවිලා ගියොත් දැන් අපිට තියෙන්නේ අර අකුණු සැරයක් වැදුනා වගේ කෙටි වෙලාවක් නම් ධර්මය දකින්න කුසලය වඩන්න පින්වතුනේ තව සල්ලි ටිකක් ලැබෙන්නේ තියෙනවා ඒක ලැබුණම කරනවා කියලා කල් දාන්න පුළුවන්ද? බෑ. ඊට පෙර මේ අකුණු සැරේ ආලෝකේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අනේ මේ ලෙඩ දුක් ඉවර වුණාම පින් කරගන්නවා. අනේ මේ gedara dor වැඩ ඉවර වුණාම පින් කරගන්නවා. අනේ මේ දරුමල්ලන්ගේ වැඩ ඉවර වුණාම මම පින් කරගන්නවා. සල්ලි ටිකක් ලැබුණාම පින් කරගන්නවා. මේ නොඑක් කාරණා කියමින් කුසලයේ පහු කරනවා නම් ඔහු වැටෙන්න හදන්නේ අන් කවර තැනකටවත් නෙවෙයි පින්නතුනේ ඝන අන්ධකාරයකට විතරයි. ඒ නිසා මේ හැම දෙයක් අතරෙම අපි හොයන්න ඕන කුසලයක් පින්නතුනේ. ඒ කුසලය වඩන්නට වියදමක් නැතිව මුදලක් කියන්නේ නැතිව නමුත් වියදම් කරලා කරන පින්කම් වලින් රැස් කරන්න බැරි තරම් කුසල් උපදින කුසල ධර්මයක් ගැන තමයි පින්නතුනේ අද දේශනා කරන්නේ. ඒ දේශනා කරන්නේ මොකක් ගැනද? මරණ සතිය වැඩිම ගැන. මරණ සතිය වැඩිම ගැන. මරණ සතිය වඩනවා කියන්නේ මොකද්ද පින්වත්නි? මරණය ගැන මෙනෙහි කිරීම. හැබැයි මේ මෙනෙහි කිරීම මරණ සති සති කියන්නේ මොකද්ද? සිහිය. මරණය ගැන සිහිය. මරණය ගැන සිහිය. මරණය ගැන උනත් කුමක් හෝ ගැන උනත් සිහිය විතරක් තිබුණට ඒ සිහිය බලවත් සිහියක් වෙන්නේ නැහැ පින්වත්නි. සිහිය බලවත් වෙන්නේ ඒ සිහිය තවත් එක් කාරණයකින් අනුග්‍රහයක් ලැබුවොත් විතරයි. මොකකින්ද? සිහිය අනුග්‍රහ ලබන්න ඕනේ නුවණින්. සිහිය අනුග්‍රහ ලබන්න ඕන මොකෙන්ද? නුවණින්. සති සම්පජඤ්ඤ කියන්නේ ඒකයි. සිහි නුවණ. සිහියත් නුවණත් දෙකම එකට යෙදුනොත් තමයි පින්නතුනේ ඒක බලවත් වෙන්නේ. දෙකම එකට යෙදුනොත් තමයි එකී සිහිනුවන පින්නොතුනේ කෙලෙස් දුරු කරන්න හේතු වෙනවා. කුසල් උපදවන්න, කුසල් වඩන්න හේතු වෙන්නේ සිහිය නුවණ සමග යෙදුනොත්. එතකොට මරණ සතිය වඩනවා කියලා කිව්වම් පින්වත්නි අපි කොහොමත් මැරෙනවද නැද්ද? අපි කොහොමත් මැරෙනවා. අපි කොහොමත් මැරෙන එක සිහිනුවණින් මෙනෙහි කරන්න විතරයි තියෙන්නේ පින්වතුනි කුසලයක් වෙන්න. අපි කොහොමත් මැරෙනවා. කොහොමත් සිද්ධ වෙන්න තියෙන එක يعني කොහොමත් මැරෙන්න ඉන්න අපි මැරෙන බව මැරෙනකම් මෙනෙහි කළොත් ඈ මේ කියන්නේ ඒකනේ අපි කොහොමත් මැරෙනවා ඒ මැරෙන එක මැරෙනකම් මෙනෙහි කළොත් මොකද වෙන්නේ මැරෙන බව දන්න මිනිස්සු මැරෙන බව මෙනෙහි කළොත් බොහෝ දේවල් වෙනුවෙන් මැරෙන එක නවත්ත ගන්න පුළුවන් දැන් අපි හුඟක් දේවල් වෙනුවෙන් මේ මැරෙන්නේ මොකක් ඉඳලාද මැරෙනවා කියලා දන්නේ නැති ඉඳලානේ මැරෙන මිනිස්සු මැරෙන බව සිහි කළොත් බොහෝ දේවල් වෙනුවෙන් මැරෙන එක නතර කරගන්න පුළුවන්. කොට අපි හිතලා බලන්න පින්වත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මරණය සිද්ධ වෙනවා. එකී මරණය නුවණින් මෙනෙහි කළොත් පින්නතුනේ එතන කුසල් උපදිනවා. නමුත් ඒ කුසලය අපි රැස් කරගන්න අපොහසත් සමහර වෙලාවකදී ඒක කුසලයක්ද කියලාවත් අපිට හිතෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ සති භික්ඛවේ භාවේත මහණෙනි මරණ සතිය වඩව් මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මරණ සතිය මහණෙනි වැඩුවොත් නැවත නැවත වැඩුවොත් බහුල වශයෙන් වැඩුවොත් ඒ කියන්නේ පොයේ දවසට විතරක් නෙවෙයි අනෙක් දවස්වලත් නිරන්තරවම පින්නතුනේ මරණ සතිය වඩන්න ඕනේ සිහි නුවණින් මෙනෙහි කරන්න ඕනේ එහෙම මරණ සතිය වැඩුවොත් එහෙම ලැබෙන ආනිසංසය කොහොමද කියලා දේශනාවේ විස්තර කරනවා. මහා ඵලා හෝති මහානිසංසා. මහත් ඵලයි මහානිසංසදායකයි. මොකක් කළොත්ද? කොහොමත් සිද්ධ වෙන්න තියෙන මරණය සිහියෙන් නුවණින් මෙනෙහි කළොත්. අපි රෑ මැරෙයිද දන්නෙත් නෑ, දවල් මැරෙයිද දන්නෙත් නෑ, ගෙදරින් ගියාට පස්සේ මැරෙයිද දන්නේ නෑ, ගෙදරට එනකොට මැරෙයිද දන්නේ නෑ, ගෙදරට ආවට පස්සේ මැරෙයිද දන්නේ නෑ. කියන්න බෑනේ. කොහොමත් සිද්ධ වෙන මරණය සිහිනුවණින් මෙනෙහි කළොත් ඒ මෙනෙහි කිරීමේ කුසල විපාකය කොහොමද මහත්ඵලා හෝති මහානිසංස මහත්ඵලයි මහානිසංසදායකයි තව විශේෂ වචන දෙකකින් එහි ආනිසංස දක්වනවා අමතෝගදා නිවනට යන දිය පහරට බැස්ස වෙනවා කිව්වා නිවනට යන දිය පහරට බැස්ස වෙනවා කිව්වා අමත පරියෝසානා නිවනටම යනවා කිව්වා. මොකක් කළොත්ද කොහොමත් සිද්ධ වෙන මරණය සිහිනුවණින් මෙනෙහි කළොත් මහත්ඵලයි මහානිසංසදායකයි නිවන කරා යන දිය පහරට බැස්ස වෙනවා ඒ කාන්තෙන් නිවනටම නිවනටම යනවා දැන් අපි සල්ලි ලැබෙනකන් ඉන්නවනේ පින් කරන්න ඔය කරන්න හදන්නේ මොකද පින්වත් දානයක් නෙමෙයි අපි හිතමු දානයක් දෙනවා. දානයක් දුන්නම දානේ ආනිසංස කොහොමද දේශනා කරන්නේ? මේ දුන්න දානේ ආනිසංස මහත්ඵලයි මහානිසංස දායකයි කියනවා. හැබැයි ඔබ කවමදාකවත් අහලා තියෙනවද? ඒ දානයේ ආනිසංස දේශනා කරන තැන ඉතිරි වචන දෙක විස්තර කරනවා. නිවන කරා යන දිය පහරට බැස්සා වෙනවා නිවනටම යනවා කියලා. එහෙම එකක් අහලා නැහැ. දානීය ආනිසංස දක්වන හැමතැනකම දක්වන්නේ මහත්ඵලයි මහානිසංසදායකයි නමුත් කොතනකවත් දේශනා කරන්නේ නිවන කරා යන දිය පහරට බැස්සා වෙනවා නිවනටම යනවා කියලා. ඒකෙන් ඔබ වැරදි මතයක් ගන්න එපා දානේ නිවනට හේතු වෙන්නේ කියලා. දැන් බොහෝ දෙනෙක් ධර්මයේ වරදවා ගත්තම එක කාරණයකින් තීන්දුවලට එනවා. දානේ නිවනට උපකාර වෙන්නේ නැතුව නෙමෙයි. එතකොට ඇයි දානයේ ආනිසංස කියද්දී නිවනට යන දියපහරට බැස්සා වෙනවා නිවනටම යනවා කියලා දේශනා කරන්නේ නැති. ඒකට හේතුව තමයි දෙන හැම දානයක්ම කියන්න බෑ නිවනටම යනවාද කියලා. කාගේද වැරද්ද දැන්? දානේ වළඳන ස්වාමින් වහන්සේලාගේද? ඒ දානේ දීපු විදිහේද? නෑ. ඔය එකකවත් නෙවෙයි. ඒ වරදක් තිබුණොත් තියෙන්නේ දායක ඔබ ළඟමයි. ඇයි දානේ ආනිසංස හැටියට මනුෂ්‍ය ලෝකේ මානුෂික සම්පත් ලැබෙනවා කියනකොට සමහර අය ඒ දානේ ආනිසංස කියාගෙන යනකොට හිත අලව ගන්නවා කොහෙද? මනුෂ්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ලැබෙනවා කියලා චාතුරු මහරාජිකාදී දෙව්ලොව විස්තර කරනකොට සමහර අයගේ සිත පිහිටුව ගන්නවා පින්නතුනේ දිව්‍ය ලෝකයක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නිවනටම මේ දාණය පිහිටුවන්න පුළුවන්. නමුත් දැන් මෙයා සිත පිහිටුවගෙන කොතනද? මේ සංසාරේක නැවතුම්පලක. හරි. කොළඹ ඉඳන් නුවරටම යන බස් එකේ හරියට වර කපලින් බැස්සා වගේ. බස් එක යනවා. බස් එක යනවා නම් නුවරටම යන්න පුළුවන්. නමුත් ඉතින් බහින අය බහිනවා නම් වර කපලින්. අන්න ඒ වගේ නිවන කෙරෙහිම දාණය පිහිටුවන්න පුළුවන්. නමුත් දානේ ආනිසංසහන්ට ලැබෙනකොට සමහර අය නිවන කෙරෙහි නෙවෙයි පිහිටුවා ගන්නේ සංසාරෙම තව තව සැප විපාක තියෙන තැන්වල හිත නතර කරගමු. ඒ නිසා දානයක ආනිසංස වශයෙන් අපිට නියත වශයෙන් කියන්න බෑ මේක නිවනටම යනවද නැද්ද කියලා. නමුත් මරණ සතිය වඩන කෙනෙක් පින්වතුනි නියතව කියන්න පුළුවන් ඒකාන්තයෙන් නිවනටම යනවා. ඇයි මරණ සතිය වඩන කෙනෙක් පින්නතුනේ manuss ලෝකයේ මොන මානුෂික සැපගෙන අහන්න ලැබුණත් එයාගේ හිත manuss ලෝකේ මොන සැපයකවත් පින්නතුනේ ඇලෙන්නේ නැහැ. ඇයි ඇලෙන්නේ නැත්තේ? එයා මරණ සතිය වඩන්නේ. manuss ලෝකේ චක්‍රවර්ති රජ පදවි ලැබුණත් ඒ මරණ සතිය වඩන කෙනා දන්නවා චක්‍රවර්ති රජ පදවියත් මට අතාරින්න දවසක් එනවා කියලා. දිව්‍ය ලෝකයක මොන විස්තර අහන්න ලැබුණත් දිව්‍ය ලෝකයක් කෙරෙහි පින්නතුනේ සිත පිහිටන්නේත් නැහැ. ඒ මොකක් නිසාද? දිව්‍ය ලෝකයක ඉපදුනත් දිව්‍ය ලෝකේනුත් මට චුත වෙන්න දවසක් එනවා කියලා මරණ සතිය වඩන කෙනා දන්නවා. ඒ නිසා මරණ සතිය මෙතනදී වඩනකොට එයා මනුස්ස ලෝකේනුත් හිත ගලවගෙන දිව්‍ය ලෝකවලිනුත් හිත ගලවගෙන තමයි පින්නතුනේ මරණ සතිය වඩන්නේ. එයාගේ සිත ඇලෙවෙන්නේ එකම තැනයි. ඒ තමයි පින්නතුනේ මරණය ඇති තැනක නෙමෙයි මරණය නැති තැනකමයි සිත ඇලෙන්නේ. මරණය නැති එකම තැන කොතනද? අජරාමර වූ නිවන. අජර කියන්නේ ජරාවක් නැති, අමර කියන්නේ මරණයක් නැති. එතකොට බලන්න පින්නතුනේ මරණ සතිය වඩන එක මොනතරම්නම් නිවනට උපකාරද? නේ? නමුත් අපි මරණ සතිය වඩනවා. කවුරු හරි කිව්වොත් අනේ අද මැරෙයිද දන්නේ කියලා අපෝයි ඔය වගේ ඔය වගේ කතා කියන්න එපා කියනවා. අපි මරණ සතිය වඩන්නෙත් නැහැ, වඩන්න දෙන්නෙත් නැහැ. වෙන කෙනෙක්වත් මරණ සතියෙන් ඉන්නවට කැමති කැමතිත් නැහැ. නමුත් මරණය ගැන මෙනෙහි කිරීමම පින්නතුනේ මේ දුක්ඛිත ලෝකේ නොවැළෙන්න උපකාරයක්. මරණ සතිය වඩන්නා වූ ක්‍රම කීපයක් තියෙනවා. අන්න ඒ ක්‍රම කීපය පිළිබඳව තමයි අද විශේෂයෙන් දේශනා කරන්නේ. පින්වතුනේ ආකාර 8ක් ඔස්සේ මරණ සතිය වඩන්න පුළුවන්. පළවෙනිම ආකාරයේ තමයි පින්නතුනේ වදක පච්චුපට්ඨානය. පළවෙනි එක තමයි වදක පච්චුපට්ඨානය. වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ මරණය ගැන මෙනෙහි කරන්න ඕනේ හරියට වදකයෙක් අපි පසුපසින් හැම නිමේෂයකම ඉන්නවා වගේ. දැන් බලන්න දරුණු අවියායුධයක් අරගෙන වදකෙක් අපි පසුපස එලවන්නේ පින්නොතුනේ ආදරයකට නෙමෙයි. කන්න බොන්න දෙන්නත් නෙමෙයි. අඳින්න පළඳින්න දෙන්න නෙවෙයි. අපි ප්‍රිය මනාප වස්තු දීලා අපිව සතුටු කරන්නද? නෑ. වදකෙක් අපි පසුපස ආයුධයක් අරන් එලවන්නේ දැන් පහර දෙනවා දැන් පහර දෙනවා දැන් පහර දෙනවා කියලා. එතකොට මේ වදකයාගේ මේ අනතුර දැක්කම ඒ අනතුර දකින්න කෙනා මොකද කරන්නේ? ඈ දැන් පහර දෙයි දැන් පහර දෙයි දැන් පහර දෙයි කියලා දුවනවානේ. දැන් අපි මොකද කරන්නේ? අපි කරන්නේත් ඕකමනේ. මාරයා දැන් පහර දෙයි දැන් පහර දෙයි දැන් පහර දෙයි කියලා එක වේලක් අතාරින්න නැතුව බත් කනවා. එක බෙහෙත් වේලක් අතාරින්න නැතුව බෙහෙත් ටික බොනවා. සායනයට යන්න තියෙනවා නම් එක දවසක් අතාරින්න නැතිනොත්. පන්සලට යන්න අපිට වෙලාවක් නැති වුණත් සායනේ වරද්දන්නේ. මොකද පන්සලට ගියේ නැහැ කියලා මැරින්නේ නැහනේ. නමුත් සායනෙහිට ගියොත් එහෙම වෙන්නතුනේ මේ වදකයා පහර දෙන්න පුළුවන් මාරයා. අපි ඒ තරම් හැම නිමේෂයකම පින්නතුනේ මරණ භයකද නැද්ද ඉන්නේ? පින්නතුනේ මරණ භය හැබැයි මතක තියාගන්න ජීවත් වෙන්න කියලා මැරෙන්න ඉන්න කියලා කොච්චර බත් කෑවත් දවසක් එනවා පින්නතුනේ බක්තික කුසේ තියෙද්දිම පින්නතුනේ මේ වදකයාගේ වදක පහර කන දවසක් එනවා බෙහෙත් වේල බීලා තියෙද්දිත් ඊළඟ වේලට බෙහෙත් ටික අතේ තිබෙද්දිත් දවසක් එනවා මොහොතක් එනවා පින්නතුනේ මේ එකක්වත් ගැන නොසලකා වදකයා පහර දෙනවද නැද්ද වදකයා පහර දෙනවා. අන්න ඒ නිසා පළවෙනි ක්‍රමයක හිතන්න කියනවා වදක පච්චුපට්ඨානය හරියට වදකයෙක් අපිට පහර දෙන්න ඉන්නවා වගේ පින්නතුනේ හැම නිමේෂයකම හිතන්න කියනවා මේ මරණය මාරය නැමැති වදකයා මොන වෙලාවේ කොතනදී අපිට පහර දෙයිද කියලා කියන්න බෑ. අපි කාටවත් කියන්න බෑ පින්නතුනේ ඒක. ඉහළට නැගිච්ච වලාකුල් වගේ පින්නතුනේ නොනවත්වාම වලාකුල යනවනේ. ඒ වගේ නොනවත්වාම පින්නතුනේ උපන්න මිනිස්සයා මරණයට යනවා නේද මේ ඔබෙත් මගේ ජීවිතය හරියට ගවඝාතකාගාරයට දක්කගෙන යන පින්නතුනේ ගවයෙකුගේ වගේ ගවඝාතකාගාරයකට ගවයෙක් දක්කගෙන යනකොට පින්නතුනේ ඒ ගවයා ඉදිරියට තියෙන තියෙන අඩියක් අඩියක් ගානේ සිද්ධ වෙන්නේ මොකද්ද තමන්ගෙම මරණේ තමන්ට ලං වෙන එක දැන් අපිත් මේ පින්නතුනේ මේ 2019 මේ 2020 කී කිය මේ යන්නේ මොකද්ද? අපේම වදකාගාරයටද නැද්ද? අපේම වදකාගාරයට. ඒත් ඉතින් අපේ ස්වභාවය තමයි ගවය එහෙම නොකලාට අපි මේ අනාතරතුර කේක් කපනවා පින්නොත්. ගවය එහෙම කරන්නේ නමුත් අපි පින්නතුනේ දැන් 2019ට 30යි 2020ට 31යි කියලා අපි ඉතින් මේ ගව ඝාතකාගාරයට යන්නේ කේකුත් කකා. ඒ තරම් අපි මුසපත් වෙලා ඉන්නේ. ඒ තරම් අපි අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. ඒ තරම් අපි ප්‍රකෘති දැක්මක නෙමෙයි ඉන්නේ. විකෘති දැක්මක අපි ඉන්නේ. එතකොට මෙනෙහි කරන්න කියනවා මේ මරණය හරියට වදකෙක් වගේ කියලා අපිට කොයි වෙලාවෙ පහර දෙයිද කියලා කියන්න බෑ. සමහර විටකදී අපිට පහර දෙයි කියලා අපි පරාණ භයේ ඉන්නකොට ළඟ ඉන්න දරුවට පහර දෙනවා. නේද? මේවනේ තියෙන්නේ අපි ඉස්සරහා මේ හැම එකකින්ම අපි පීඩා විඳිනවා. ඔන්න පළවෙනිම ක්‍රමය මරණය ගැන අපිට හිතන්න තියෙන. දෙවැනි ක්‍රමයේ කියනවා පින්නතුනේ සම්පatti විපatti වශයෙන් මෙනෙහි කරන්න කියනවා. සම්පatti විපatti වශයෙන් කියලා කියන්නේ ඕනෑම සම්පත්තියක් කියලා එකක් කෙලවර වෙන්නේ මොකක් එක්කද? විපත්තියක් එක්කනේ. හැම සම්පත්තියක්ම අපිට අහිමි වුණොත් අහිමි වෙන්නේ ඒ සම්පත්තිය විපත්තියක් බවට පෙරලිලා. මේ S2 මොන තරම් සම්පත්තියක්දනේ? කොච්චර දේවල් අපි මේ ඇස් දෙකින් ප්‍රිය මනාප රූප දැක්කද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් විපත්ති ඇවිල්ලාද නැද්ද? දැන් විපත්ති ඇවිල්ලා. දැන් පින්නතුනේ ඕන දේවත් බලා ගන්න පුළුවන්. බෑ. මේ කන් දෙකෙන් මොනතරම් දේ අපි ඇහුවද? කොච්චර සතුටු වුණාද? දැන් මොකද වෙලා තියෙන්නේ? විපත්තියෙන් කෙලවරයි නේද? විපත්තියෙන් කෙලවරයි. මේ කය අපිට කොයිතරම් පෙර නම්‍යශීලීද? දැන් මොකද වෙලා තියෙන්නේ? වාඩි වෙච්ච අයට නැගිටින්න බෑ නැගිටගත්තු අයට ආය වාඩි වෙන්න බෑ විපත්තියට වැටිලාද නැද්ද විපත්තියෙන් කෙලවර වෙලා ඉස්සර බොහොම හොදට ඕන දුකක් උහුලා ගන්න දරා ගන්න නිරෝගීකම් තිබුණා අද ශරීරයේ බලපුවම බලපු බලපු තැන පින්නතුනේ වේදනා දුක් පීඩාද නැද්ද දුක් පීඩා විපත්තියකට වැටිලා නැද්ද විපත්තියකට වැටිලා මේ හැම වියපත් අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම ලස්සන තරුණ කාලයක් තිබුණා එදා ඒ තරුණ සම්පත්තිය අද කෙලවර වෙලා තියෙන්නේ මොකෙන්ද? විපත්ති ඉන්නේ. එහෙනම් මතක තියාගන්න ජීවිතය කියන්නේ සම්පත්තියක්. ඔය ජීවිතේ නැමැති සම්පත්තිය කෙලවර වෙනවා මොකෙන්ද? මරණය නැමැති විපත්තියෙන්. හා යොබ්බනා ජරා අන්තා හැම කෙනෙක්ගේම යෞවනකම ජරාවෙන් තමයි කෙලවර වෙන්නේ. යෞවනකමේ ඉන්නකම් මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා ජරාවටපත් වෙච්ච අයත් අපි ඈත් කරනවා. හරියට එයා ජරා වුණාට මං ජරා වෙන්නේ වගේ. අපි ජරාවටපත් වෙච්ච අය බැහැර කරන්නේ අපි ජරාවටපත් වෙනකන් විතරයි. ඒක කියන්නේ හා යොබ්බනා ජරාන්ත. ඊළඟට බලන්නකො පින්නතුනේ හා සංයෝගා විയോഗන්ත. සියලු එක්වීම මොකද වෙන්නේ? වෙන්වීමෙන් තමයි කෙලවර වෙන්නේ. පිස්සු වැටිලා විලාප තියලා වෙන් වෙන ඒවා ඔක්කොම කේක් කපලා එක්වෙච්ච ඒවා කියලා මතක කරන්න එපා. නේද? ඊළඟට කියනවා හා මතන්තා සජීවක හැම සන ඇති කෙනෙක්ම ඒ ජීවිතේ කෙලවර වෙන්නේ මොකෙන්ද? මරණයෙන්මයි. එනිසා සම්පatti විපatti වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ප්‍රිය මනාප සම්පත් විපත්තියකින් කෙලවර වෙනවා. ජීවිතේ නැමැති සම්පත්තියත් නියත වශයෙන් මරණේ නැමැති විපත්තියෙම විපත්තියෙම කෙලවර වෙනවා. ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි. සියල්ලන්ට පොදු පොදු ධර්මයක්. දෙවැනි ඊළඟ ක්‍රමයේ පින්වත්නි තුන්වෙනි ක්‍රමයේ විස්තර කරන උපසංහරණ වශයෙන් මෙනෙහි කරන්න කියනවා. උපසංහරණය කියලා කියන්නේ අනුන් හා සසඳමින් මෙනෙහි කරලා බලන්න කියනවා. ඒක ක්‍රම හතකට විස්තර කරනවා. පළවෙනි එක තමයි පින්වතුනේ යසස් මහත්ව වශයෙන් මෙනෙහි කරන්න කියනවා මේ ලෝකේ මහා යසා රාජවරා මහා සම්මත ආධයෝ සබ්බේ මච්චු වසංපත්තා මාදිසේසු කතාවක මේ ලෝකේ මහා යසස් ඇතිව ඉඳපු මහා සම්මතාදී රජදරුවෝ හිටියා අවුරුදු 84000ක් විතර ආයුන්දනය කරපු මහා සම්මතාදී රජදරුවෝ හිටියා මහා පිරිවර මහා යසීසුරු විඳපු ඒ අය අද කොහෙද කියලා ඇහුවොත් එහෙනම් ඒ අය අද කෝ කියලා ඇහුවොත් අපිට උත්තර දෙකක් නැහැ. අපි හැම කෙනෙකුටම දෙන්න තියෙන උත්තරය එකක්ද නැද්ද? එකක්. මොකද්ද දෙන්න තියෙන උත්තරේ? ඒ ඔක්කොම මරුණා කියන එක. නේ? එවන් පිරිවර යසස තිබුණු මහා සම්මතාදී රජදරුවෝ මැරුණා නම් මං ගැන කවර කතාද කියලා මෙනෙහි කරන්න කියනවා. ඒක තමයි කියන්නේ යශස් මහත්ව වශයෙන් උපසංහරණය කරන්න කියලා. එහෙම අයත් මැරුණා. මං කොහොමද බේරෙන්නේ කියලා. ඊළඟට බලන්න කියනවා පින්වත් පුණ්‍ය මහත්ව වශයෙන් මේ ලෝකේ මහා පිං ඇති අය හිටියා. පූර්ණක, මෙන්ඩක ආදී මහා පිං ඇති අය. ඒ මහා පිං ඇතිව ඉඳපු අය අද කෝ කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන්නේ උත්තර දෙකක් නෙමෙයි එක උත්තරයක්. ඒ මොකද්ද? මැරුණා. මොනතරම් පිං තිබ්බා වුණත් ඒ තරම් පිං තිබිච්ච අයත් මැරුණා නම් මේ අපි ගැන කවර කතාවද? පුණ්‍ය මහත්ක වශයෙන් එහෙම උපසංහරණය කරන්න කියනවා. ඊළඟ ක්‍රමේ තමයි පින්වතුනේ තාම මහත්ක වශයෙන් තාම කියලා කියන්නේ පින්වතුනේ බලපරාක්‍රමය. බලපරාක්‍රමය මේ ලෝකේ විනාශ කරපු රට රටවල් ජයගත්තු මහා බලවන්ත වූ අය හිටියා තාම ඇති. එවන් මහා බල පරාක්‍රමයන් තිබුණු අය පවා පින්නතුනේ අද කෝ කියලා ඇහුවොත් එහෙම මැරුණා. එවන් බලයක් තිබුණ අයත් මැරුණා නම් අපි ගැන අපි ගැන කවර කතාවද? තාම මහත්ව වශයෙන් මරණය ගැන එහෙම උපසංහරණය කරන්න කියලා කියනවා. ඊළඟට පින්වතුනි 이르දි මහත්ව වශයෙන් මේ ලෝකේ 이르දියක් පෑවනම් තථාගතයන් වහන්සේට දෙවෙනි උනේ මහ මුගලන් මහරහතන් වහන්සේ පමණයි. අන් සියල්ලන්ට වඩා තථාගතයන් වහන්සේට පමණයි දෙවෙනි උනේ මහ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මොන තරම් 이르දිමත්ද කිව්වොත් තමන් වහන්සේගේ පාදයේ ඇඟිල්ලකින් පින්නතුනේ වෛජයන්ත ප්‍රාසාදේ කම්පා කළා. වෛජයන්ත ප්‍රාසාදේ ඇඟිල්ලකින් කම්පා කරන්න තරම් ඉරදිමත් වෙච්ච මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් එවැනි 이르දී ඇති උත්මයොත් පිරිනිවන් පෑමනම් අපි ගැන අපි ගැන කවර කතාවද? එහෙම මෙනෙහි කරන්න කියනවා. ඊළඟට මෙනෙහි කරන්න කියනවා ප්‍රඥා මහත්ව වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරුණකොට ඊළඟට ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මොනතරම් ප්‍රඥා මහිමයක්ද කිව්වොත් සකල කල්පයේ පුරා වහින වැස්සේ වැහි බින්දු ගණන කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් කියනවා. එවන් ප්‍රඥා මහිමයක් තිබුණු උත්තමයන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් අපි ගැන අපි ගැන කවර කතාවද? ප්‍රඥා මහත්ව වශයෙන් එහෙම උපසංහරණය කරන්න කියනවා. ඊළඟට උපසංහරණය කරන්න කියනවා පච්චේක බුද්ධ වශයෙන්. තමන් විසින්ම ධර්මය උපදවපු පසේ බුදුවරු මේ ලෝකේ වැඩ හිටියා. ඒ පසේ බුදුවරු පිරිනිවන් පෑවා. එහෙනම් එවන් උත්තමයොත් පිරිනිවන් පෑවනම් අපි ගැන අපි ගැන කවර කතාවක්ද? අවසානයේ උපසංහරණය කරන්න කියනවා සම්මා සම්බුද්ධ වශයෙන්. මේ ලෝක ධාතුව පින්වතුනේ අතැඹුලක්සේ දැනගත්තු ਸਰවඥ වූ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ පිරිනිවන් පෑවනම් අපි වැනි දුබලයෝ ගැන කවර කතාද? අන්න ඒ විදිහට පින්වතුනේ උපසංහරණය කරන්න කියනවා මරණය ගැන. ඕන ඕන විදිහකට ඕන ඕන කෙනෙක් එක්ක සසඳලා බලන්න මේ ලෝකේ පින්වතුනේ නොමරිච්ච කිසිම කෙනෙක් නොමැරිච්ච කිසිම කෙනෙක් නැහැ. නොමැරිච්ච කිසිම කෙනෙක් නැති ලෝකයේ අපිට තේරෙන්න ඕන මම විතරක් මැරෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් නැහැ කියලා. නේද? එතකොට අපිට තේරෙන්න එපා එහෙනම් මම විතරක් ඉන්න හේතුවක් ඉන්න හේතුවක් නැහැ නොමැරි. අපිට ඉතින් හිතෙනවා මැරෙන්නේ නැත්තම් හොඳයි කියලා. මේ සත්‍ය විභංග සූත්‍රය එහෙම දේශනා කරනවානේ මේ ලාමක පෘථග්ජනයන්ද හිතෙනවලු අනේ මම මැරෙන්නේ නැත්තම් හොඳයි මේ මරණය කියන වචනේ අහන්නවත් නැත්තම් හොඳයි කියලා. එහෙම හිතුණට ඉතින් මැරෙනවද නැද්ද? එහෙම හිතුණට ඉතින් මැරෙනවා. ඊළඟට මරණය ගැන මෙනෙහි කරන්න කියලා කියනවා පින්නතුනේ කාය බහු සාධාරණ වශයෙන්. මේ කය බොහෝ දේවල් වලට සාධාරණයි. බොහෝ අනතුරු වලට සාධාරණයි. කොහොමද? පින්වත්නි අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙනවා පඨම මරණ සති කියලා සූත්‍රයක්. මේ සූත්‍රෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම නිමේෂයකම හිතන්න කියලා මොකද්ද? රාත්‍රියක් එළමෙනකොට හිතන්න කියනවා මේ රාත්‍රිය මගේ අවසාන රාත්‍රිය වෙන්න වෙන්න පුළුවන්. මේ රාත්‍රියේ මට මොනතරම් ක්‍රම තියෙනවද මැරෙන්න? මොනවද ක්‍රම? ජීවත් වෙන්න කියලා කාපු දෙයම විස වෙන්න පුළුවන්. නොමැරි ජීවත් වෙන්න කියලා බීපු බෙහෙත් එක්කම පින්නකුනේ මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ තවත් තැනකදී සතෙක් සර්පෙක් දෂ්ට කරලා අපි මැරෙනවා වෙන්න පුළුවන්. මැරෙනකන් ජීවත් වෙන්න හදාගත්තු ගේ දොර කඩන් වැටිලා ඒවට යට වෙලම මැරෙනවා වෙන්න පුළුවන්. ඔය ඔක්කොම තිබියදී මේ ඇඟ පුරාම ලේ ධාරාව දුවනවා. අපි හිතලා මේ කරන්නේ. වෙන කවුරුත් කරවනවත් නෙවෙයි. මේ ලේ ධාරාව දුවන වේගෙ වැඩි වුණත් අපි මැරෙනවා. දුවන වේගෙ අඩු වුණත් අඩු වුණත් අපි මැරෙනවා. ඒ දුවන ලේ දුවන වේගෙ කොයි හැටි වුණත් දුවන්නේ නහර දිගේ එක තැනකින් නහරයක් පිපුරුණොත් ඒත් මැරෙනවා. දැන් මේ ඇතුලාන්ත ගැන අපිට කොතනකවත් පින්නතුනේ වගකීමක් තියනවද? නෑනේ පින්නතුනේ. අපිට කරගන්න දෙයක් නෑ. අපිට අපි ඒක නිසා මොකද කරන්නේ? දැන් බොහෝ දෙනෙක් මාස දෙකෙන් තුනෙන් පින්නතුනේ මේක පරීක්ෂා කරලා ස්කෑන් කරලා බලනවා. ඇතුළ හොඳට තියනවද කියලා. කොහොම මරණ බයක්ද කියලා බලන්නකෝ. නේද? ඊට පස්සේ යාන්තමින් හරි උපද්‍රවයක් නහරයක් බ්ලොක් වෙයි කියලා දැනෙනවා නම් මොකද කරන්නේ? මෙහි ඉඳන් දුවනවා බෙහෙත් බොනවා නේද? කොහොම මරණ බයක්ද කියලා හිතන්න බලන්න පින්නොත්. අන්න ඒක මෙනෙහි කරන්න කියලා කියනවා. මේ පණුව කොච්චර ඉන්නවද මේ ශරීරයේ ඇතුළෙමනේ පණුව ඉන්නේ. අපි කියනවා මැරුණාම පණුව ගැහුවා කියලා. පිටින් ආපු පණුව ඇඟට ගැහුවද ඇඟේ ඉන්න පණුව එළියට ගැහුවද ඔය දෙකෙන් මොකද පින්නත් වෙන්නේ පිටින් ඉන්න පණුව ඇඟට ගැහුවා නෙමෙයි වෙන්නේ මොකද්ද ඇඟේ හින්න පණුව එළියට එනවා ඇඟ ඇතුලේ ඉන්න බැරි හින්දා. හැබැයි අපි කියන්නේ පින්වත්නි කයට පණුව ගැහුවා කියලා මේ පිටස්තරින් පණුව ආවා වගේ. නෑ. මේ මොහොත වෙනකොටත් මේ ශරීරය ඇතුළාන්තේ මොන තරම් ප්‍රාණීන් ඉන්නවද? මම කියන්නේ එක්කෙනෙක්. නමුත් මම කියන කෙනා තුල තව කොච්චර ඉන්නවද? එතකොට ඔය සත්වය උපදින්නේ කොහෙද? ජාතික රෝහලේ නෙමෙයි. ඔය හැම සත්වයකම උපදින්නේ මොකේද? අපේ මේ කය ඇතුළෙමයි. එහෙමනම් මේක ප්‍රසූතාගාරයක්ද නැද්ද? මේක ප්‍රසූතාගාරයක්. ඔය හැම සත්වයකම තමන්ගේ මල ආදිය බැහැර කරන්නේ කොහෙද? අපි මේ උද්දාමෙන් ඉන්න අපේ ශරීරය ඇතුළෙමයි. එහෙනම් ඒ අනන්ත සත්වයන්ගේ පින්හුතුනේ වැසි කැසිකිලිය මොකද්ද? ඔබත් මමත් මේ උද්දාමෙන් පරිහරණය කරන කයමනේ. ඔය සත්වයෝ මැරෙන්නේ කොහෙද? ඔය සත්වයෝ හැම කෙනෙක්ම මැරෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි පින්වත්නි. මේකෙමයි. එහෙනම් මේකම මෝචරියද නැද්ද? මේකම තමයි මෝචරිය. ඒ සත්වයන්ගේ සියලු අවසානයේ සිද්ධ වෙන්නේ කොහෙද? බොරැල්ල කනත්තට අරන් යන්නේ ඔය හැම සත්වයේගෙම සුසාන භූමියක් කොහෙද? මම මම මම කියලා අපි පරිහරණය කරන මේ කයම තමයි. අන්න ඒ ටික හොඳට මෙනෙහි කරන්න කියනවා පින්නතුනේ මේ කය මොනතරම් දේවල් වලට විවෘතද සාධාරණද කියලා. අපි කොහේ හරි ගිහිල්ලා වැදුනොත් ඒත් මෙරිලා වැටෙනවා වෙන මොකක් හරි ඇවිල්ලා අපි වැදුනොත් ඒත් මෙරිලා වැටෙනවා කොච්චර අනුකූලදායකද නේ ඒක තමයි කිව්වේ කාය බහුසාධාරණේ කියලා ඊළඟ ක්‍රමයේ මෙනෙහි කරන්න කියනවා ආයු දුබ්බලයේ වශයෙන් ආයුෂ කියන එක ගන්න හුස්මත් හෙළන හුස්මත් සම වෙන්න ඕනේ උෂ්ණයත් සීතලත් සම වෙන්න ඕනේ නේද සියලු ඉරියව් සමව පවතින්න ඕනේ ගන්න හුස්මයි හෙළන හුස්මයි පින්නතුනේ සම නොවුනොත් මොකද වෙන්නේ? ගත්තු හුස්ම රැල්ල පල්ලෙහාට දාගන්න බැරිුනොත් එතනත් මැරෙනවා. මේ මැරෙනවා කියන එකට පින්නතුනේ පැය ගණන් වරු ගණන් වමනාවක් වමනාවක් නැහැ. හුස්ම රැල්ල පහලට තහවුරු කරගන්න බැරි වුණොත් මැරුණා තමයි. කොහොම හරි පල්ලෙහාට තල්ලු කරගත්තු හුස්ම රැල්ල උඩට ඇද ගන්න බැරි වුණොත් ඒත් මැරුණා තමයි. අවුරුදු 60ක් තිස්සේ මම මේක ඇද්දා. එහෙම එකක් බැරි වුණාද බෑ කියලා එහෙම කරන්න බෑ නේද? අවුරුදු 70 80 අපි මේ හුස්ම උඩට ඇද ඇද ඉඳපු කෙනෙක්. ඒ නිසා මේක හුස්ම රැල්ලක් උඩට ඇද ගන්න බැරි වුණා කියලා අපිට මැරෙන්න බෑ කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ පින්වතුනි. නියත වශයෙන්ම එහෙනම් එතන මරණේ තියෙනවා. ඊළඟට සීතල ඌෂ්ණය කියන එක පින්වතුනි සමව පැවැත්ුනේ නැත්තම් එතනත් මොකද තියෙන්නේ? එතනත් තියෙන්නේ මරණයමයි. එහෙනම් මතක තියාගන්න මේ ජීවත් වෙනවා කියලා කියන්නෙම පින්වතුනේ එකාතකින් බලනකොට නොමැරි මැරෙන එකක් නේද? අපි හැම වෙලාවකදීම මේ හැම උත්සාහයක්ම දරන්නේ මේ ජීවිතේ පවත්ව ගන්න. ඒක හරි වෙහෙසක්. දුර්වලයි පින්නතුනේ. මේක බලවත් එකක් නෙවෙයි මේ ජීවිතේ කියන්නේ. හරි අමානුවෙන් පරිහරණය කරන්නේ. ඊළඟට මරණය ගැන මෙනෙහි කරන්න කියලා කියනවා අනිමිත්ත වශයෙන්. අනිමිත්ත කියලා කියන්නේ නියමයක්, ව්‍යවස්ථාවක් නැති කාරණා වශයෙන්. කොහොමද? පින්වත්නි ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ මේ ලෝකේ අපිට මේක මෙහෙම වෙන්න ඕන කියලා නියම කරන්න පුළුවන් පහට එන්න කියලා කෙනෙකුට නියම කරන්න පුළුවන් නමුත් නියම කරන්න බැරි කාරණා ටිකක් තියෙනවා පින්නතුනේ අනුන්ට තබා තමන්ටවත් පළවෙනි එක තමයි පින්නතුනේ ජීවිතං මේ ජීවිතය මෙන්න මෙච්චර කාලයක් පවතින්න ඕනේ කියලා අපිට නියම කරන්න පුළුවන්ද? පුළුවන් දෙන්නත් කාටවත් නියම කරන්න බෑ. අපේ પરම්පරාවේ කෙනෙක්වත් 80න් මෙහා මැරිලා නැහැ කියලා අපිට අපි ගැන නියම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙනම් බලාගෙන ඉන්න තියෙන්නේ කොයි වෙලාවෙ මැරෙයිද කියන්නේ? කොයි වෙලාවෙ මැරෙයිද කියන්න බෑ. නියමයක් නෑ මේ ජීවිතය ගැන. ව්‍යාධි මේ මේ ලෙඩ හැදෙයි මේ මේ ලෙඩ හැදිලා මැරෙයි කියලා අපිට කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බෑ. අපි සමහර වෙලාවකදී කියනවා પરම්පරාවේවත් අපි අහපු නැති ලෙඩන්නේ මේක කියලා. නේද? ඒත් අපිට කියන්න බෑ මේ කය ඒ තරම් ලෙඩ රෝගවලට පින්නතුනේ විවෘතයි. හරියට කුරුල්ලන්ගේ කුරුළු කූඩුව වගේ. රෝග නැමැති කුරුල්ලන්ගේ කූඩුව මොකද්ද? ඔබත් මමත් පරිහරණය කරන මේ කය. එක එක කුරුල්ලෝ ඇවිල්ලා Tamange වර්ගය බෝ කරනවද නැද්ද? බෝ කරනවා. එහෙනම් මතක තියාගන්න මේ මේ ලෙඩ හැදෙයි මේ මේ ලෙඩ හැදෙන්නේ නැහැ කියලා අපිට කොහෙවත් නියමයක් නැහැ. හැබැයි අමතක කරන්න එපා අද මේ සියලුම රෝහල් වල සියලුම වාට්ටු මේ එක කයකටයි හදලා තියෙන්නේ කියලා. නේද? ජාතික රෝහලේ යම් තාක් වාට්ටු තියෙනවද ඒ තාක් වාට්ටු මේ බඹයක් පමණ ශරීරයකට නේද? එතන ලෙඩේ නම් ඒ වාට්ටුවට මෙතන ලෙඩේ නම් මේ වාට්ටුවට ඒ දෙකම නොවේ වෙන ලෙඩක් නම් වෙන වාට්ටුවකට පහසුද මේක පවත්වන්න? ඔසු සලකට ගොඩ වුණාම යම් තාක් බෙහෙත් කඳු ගහලා තියනවද? ඔය තාක් කඳු ගහපු බෙහෙත් මොකකටද? මේ බඹයක් පමණ ශරීරයකට නේද? හිතලා බලන්න මේවා. දැන් මොන ලෙඩ හැදෙයිද කියලා අපිට කියන්න බෑ. කාලෝච මේ මේ කාලේ කියන්නේ තරුණ කාලේ මැරෙනවද? මැදි වයසේදී මැරෙනවද? අපිට එහෙම කියන්නත් බෑ. ඒකටත් නියමයක් නැහැ. ඊළඟට දේහ නික්කේපණය මේ දේහය මෙතන වැටෙයි කියලා සමහර වෙලාවකදී පින්නතුනේ මෙහි උපන්න කෙනෙක්ගේ දේහය පිට රටක වැටෙන්නේ. පිට රටක උපන්න කෙනෙක්ගේ දේහය සමහර විටකදී මේ රටේ වැටෙන්නේ. මේ විදිහට පින්නතුනේ අපිට ඒක නියමයක් කරන්න බෑ. අවසාන තමයි ගති. මෙරිලා මෙන්න මෙතනයි උපදින්න කියලා කියන්න පුළුවන්. ඒක නියම කරන්නත් බෑ. මෙන්න මේ පහ පින්නතුනේ මේ ලෝක ධාතුවේ තියෙන නියමයක් කරන්න බැරි ව්‍යවස්ථාවක් නැති කාරණා. අනිමිත්ත වශයෙන් තමන්ගේ මරණය ගැන මෙනෙහි කරන්න කියලා කියනවා. ඊළඟ කාරණේ කියනවා පින්නතුනේ අද්ධාන පරිච්ඡේද වශයෙන්. අද්ධාන පරිච්ඡේදය කියලා කියන්නේ මෙන්න මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 75ක් විතර කියලා අනුමාන කරනවා සමහරු. නමුත් අනුමාන කරන කෙනා 75ක් ඉඳී කියලා කියන්න පුළුවන්ද? අනුමාන කරන කෙනා සමහර වෙලාවකදී 50න් මැරෙන්න 50න් මැරෙන්නත් පුළුවන්. මිනිස්සු 100 දෙනෙක් අරගෙන අපි 100 දෙනාට සාපේක්ෂව බලනවා මේ කාලේ මෙන්න මෙච්චරක් ජීවත් වෙන්න ඕන කියලා. නමුත් ඒක එහෙමම වෙනවද? ඒක එහෙමම වෙන්නේ නැහැ. කුසේදිත් මැරෙනවා නේද? ළමා කාලෙත් මැරෙනවා. සමහර විටකදී සිය දෙනෙක් අරගෙන පරීක්ෂා කරලා නියමය කරපු කෙනා ඔක්කොටම කලින් මැරෙනවා වෙන්නත් ඔක්කොටම කලින් මැරෙනවා වෙන්නත් පුළුවන්. එහෙම කියන්න බෑ මේ කාලේ මෙන්න මෙච්චරයි ආයුෂයක් කියලා එහෙම කියන්න අමාරුයි පින්නතුනේ. එහෙම කියන්න බෑ. ඊට කලිනුත් සත්වය මැරෙනවා. අධාන පරිච්ඡේදය කියන්නේ ඒක. අවසානයේ මෙනෙහි කරන්න කියනවා පින්නතුනේ කන පරිත්ත වශයෙන් ක්ෂණයක් පාසා මරණය ගැන දකින්න කියනවා. ඒ කියන්නේ එක හුස්ම රැල්ලක් අරගෙන ඊළඟ හුස්ම රැල්ල හෙලනකොට හුස්ම රැල්ල ගත්තු කෙනා මෙරිලා ඉවරයි කියලා දකින්න ඕනේ. ඒ හෙලපු හුස්ම රැල්ල අතෑරලා ආයේ උඩට අදිනකොට එතකොට තේරුම් ගන්න ඕන උඩට අදින ටිකේදී පහළට හෙලපු කෙනා මෙරිලා ඉවරයි කියලා. එහෙනම් ක්ෂණයක් පාසා සිද්ධ වෙන මරණයක්ද නැද්ද මේක? ක්ෂණයක් පාසා සිද්ධ වෙන මරණයක්. හරියට මොන වගේද? ගංගාවක් ගලා බහිනවා වගේ. හැම නිමේෂයකම අපි බලන බැල්මට මේක කැලණි ගඟ කැලණි ගඟ කියලා කිව්වට කැලණි ගඟ අමතක කරන්න එපා. කැලණි ගඟ කියලා වරක් කියනකොට ඒ ගඟේ තිබුණු දිය කඳක් මහ මුහුදට ගිහිල්ලා ඉවරයි කියලා. නොනවත් වාම ගලා බහින දිය කඳකට අපි කියනවා කැලණි ගඟ කියලා. නමුත් කැලණි ගඟ කියලා එකක් නැහැ. තියෙන්නේ එක දෙයයි ගලා බහින දිය කඳක්, දිය කඳක් විතරයි. මම මම මම මම කියලා කිව්වට තියෙන්නේ මොකද්ද ඇත්තටම බලපුවාම? ඉපදිලා මැරෙනකන් නිමේෂයක් ගානේ මෙරි මෙරි මෙරි මෙරි මෙරි මෙරි යන කෙනෙකුට අපි කියනවා මම මම මම කියලා. අන්තිමේදීම මෙරිලක් ඉවර වෙනවා. මල් පරවෙන්න පටන් ගන්නෙ කවද්ද කියලා ඇහුවොත් මතක තියාගන්න මල් පරවෙන්න පටන් ගත්තේ පින්නතුනේ පිපුණුදා ඉඳලා නෙමෙයි මල් පරවෙන්න පටන් ගත්තේ පිපෙන්න පටන් ගත්තු දා ඉඳලා නේද පිපෙන්න පටන් ගත්තු දා ඉඳලානේ මල් පරවෙන්න පටන් ගන්න. නමුත් අපි හිතන්නේ පිපුණු තැන ඉඳලා තමයි පරවෙන්නේ කියලා නෑ පිපෙන එකක් පරවීමේම කොටසක් අඹ නරක් වෙන්න පටන් ගත්තේ කවද්ද කියලා ඇහුවොත් ඉදුණුදා ඉඳන් කිව්වොත් වැරදි. එහෙනම් කවදද? අඹ මලක් හැටියට ඇවිල්ලා එතන ඉඳලම නේද පින්නතුනේ මේ අඹගෙඩි නරක් වෙනකම්ම පින්නතුනේ ආපු ගමන ආවේ. එහෙනම් අපි වයසට යන්න පටන් ගත්තේ කවද්ද කියලා ඇහුවොත් එහෙම තරුණ වයසට පැපත් වෙච්ච දා ඉඳලාද? නෑ. උපන්දා ඉඳලමයි. එහෙනම් මැරෙන්න පටන් ගත්තේ කවද්ද? උපන්දා ඉඳලමයි. එහෙනම් හැම මොහොතක් ගානේ ක්ෂණ පරිත්ත වශයෙන් මරණය ගැන මෙනෙහි කරන්න ඕනද නැද්ද? මරණය ගැන මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ ආකාර අනුව පින්නතුනේ අපි මරණය මෙනෙහි කරනවා නම් මහත් ඵලයි මහානිසංසදායකයි නිවන කරා යන දිය පහරට බැස්සා වෙනවා ඒ කාන්තෙන් නිවනටම යනවා හැබැයි සල්ලි වේදන් වෙන්නෙත් නෑ පින්නතුන කොයි තරම්නම් කුසල් වඩන්න පුළුවන් ඒකයි කිව්වේ මේ කුසලය කුසලයේහි දක්ෂයාටයි අප්‍රමාදී වෙන්න මේ අකුණු සැරේ ආලෝකය අපිට අහිමි වෙන්න වැඩි වෙලාවක් යන්නේ වැඩි වෙලාවක් යන්නේ මරණ සතිය වඩන්න උගන්න පුදා අද රාත්‍රියේ මැරුණොත් එහෙම නේද මේ මොහොතේ අප්‍රමාදී වෙන්න ඕනේ සියලු දෙනාටම උතුම් වූ නිවන පිණිසම මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමවටපත් කරනවා ලොව සසුන සුරකින්න සියලු සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උදාර පිං ලැබේවා පිං අනුමෝදන් වන දෙවියන්ගේ දේවාරක්ෂාවත් ඔබට අපිට ලැබේවා උතුම් නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාසින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දසබල සීලප්පදවා නිබ්බාන මහා සමුද්ද පරියංසා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහසු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා